පුරා දිනකට සිට සීමිත අදහස් සම්බන්ධයෙන් භවනා සංකීර්ණ ආරම්භ කරනවා. අද තමයි පොරේ දිනක් දෙවිලා තිබෙනවා. විශේෂයෙන්ම පොරේ දිනවල මේ සීමාත් භවනාවේ මේ කොට වෙන සාහිත්‍ය දෙස්දීම. දිනක් සිල් සමාදන් වන ස්ථානවලදී මුළු කාලයම වාගේ භාවනාවට යොමු කරගන්නයි ඒ අදහස. සාමාන්‍යයෙන් මේ පොය දිනවල අප ප්‍රකාශ කරගෙන ඉන්නේ මේ අවස්ථාවේදී මොකදදී බුදුගුණ භාවනා කරලා කරුණ සාර්ථක. මේ දක්වා අප ප්‍රකාශ කරලා තියෙනවා බුද්ධෝපනය පිළිබඳ දේශනාවක් ඒ වගේම සම්මා සම්බුද්ධෝ අරහං කියන අනෙක් සුදුබල පිළිබඳ විස්තර. ඊයේ කෝදා මේ තුන්වන්සයත් මතක කියලා ප්‍රකාශ විද්‍යාකරණ සම්පන්න ගුණ සම්බන්ධ විස්තරය. එහිදී අපට ඒ දේශනාව මුල කිරීමකට තරම් කාල වේලා නැති වුණා. ඒදී අපි ප්‍රකාශ කළේ විද්‍යා සම්පන්න හඳුනේ පිළිබඳව පමණයි. අක්ෂ විද්‍යාවන්, ඒ විද්‍යාවන් පිළිබඳ කරුණු අපි ඉදිරිපත් කළේ. විද්‍යා අටක් විද්‍යා තුනක් පිළිබඳව. විද්‍යා සමන කියන පද දෙකේ තේරුම මෙයාට තේරුම් ගැනීමට ඒකෝනේ සම්බුද්ධ ස්වාමීන් වහන්සේ විසින් කටයුතු කොට තිබුණ උපමාවක් මා කියන්නේ. උන්වහන්සේ දක්වලා තිබුණා මේ කුරුල්ලෙක් මහපිටේ ක්‍රියාකර කරලා විදියක් කරනවා නම් අන්නේ විදිය සමාවගේ තමයි විද්‍යාව කියන එක කුරුල්ලා මහපිටේ විදීමට යනවාටි ඒ විදීමට උපකාර වෙන පටිතේ තමයි සරණ ගන්න කියන්නේ එතකොට මේ කෙනාට තේරෙන්න ඕනේ අපි බලාපොරොත්තු වෙන මේ විද්‍යාවන් ලබා ගැනීම සඳහා විශේෂයෙන්ම මාර්ගඵල විද්‍යාවන් අවබෝධ කර ගැනීම සඳහා අප සිටින ඉනිකදී සෝහාන ධර්ම සමූහයක් තියෙනවා. ආරක්ෂා කළ යුතු කරණ ධර්ම. ඒකේ ප්‍රධානම එන්න මේ කරණ ධර්ම පිළිබඳව එකාකි කියන අපේ දැන් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. උත්පත්තන දක්වා තිබෙනවා සරණ ධර්ම වශයෙන් 15ක්. ඒකත් වඩා සරණ ධර්ම පිළින ප්‍රමුඛ වන්නේ සරණ ධර්ම 15. මේ දේශනාව අහනකොට මේ පින්වත් සරණේ සංසාන තුළ උදුගෙන භාවනාවක ඉතිරෙමු විශේෂයෙන් මේ බුදුගුණ භාවනාව කරන්නේ පරමාර්ථය වන්නේ ඒ ඒ ගුණ ධර්මයන් අපට අපගේ සිත් තුළ අප විසින්ම ඇති කර ගැනීම කළ යුතු බවයි. ඒ කියන්නේ මේ විද්‍යාවන් අරණ ධර්මයන් අපි ඇසුර ගන්න ඕන. එදා සම්මා සම්බුද්ධත්වයේ ලැබීමට කරන සුදුසු මාර්ගයක උන්වහන්සේ බෝධිසත්ව භූමියේදී කර්ම ධර්මයන් සම්පූර්ණ කළ නිසාම සම්මා සම්බුද්ධත්වයේ ලැබීමට උන්වහන්සේට හැකි වුණා. එසේ නම් කෙනෙක් පසේ බුද්ධත්වයේ ලැබීමට කරන සමස්ත සම්පූර්ණ වූ කර්ම ධර්මයන් පූර්ණේ කළා නම් එවැනි කොට පසේ බුද්ධත්වය ලබන්නට පුළුවන්. ඒවලුම තමයි රහත් වීමට අනාගාමී සබ්දාගාමී සෝවාන් වීමට අවශ්‍ය කරණට කරණ ධර්මයේ සම්පූර්ණ වූ මේ ඇති කෙනෙකුට පමණයි ඒ මේ මාර්ගඵල අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ. ඒක නිසා කොයි කෙනෙක් කොයි භාවනාවේ නිරත වී සිටියත් කොතරම් මොකක් අත්දැකීමක් භවනාව තුළින් ලබා සිටියත් මේ කාම ධර්මයන් වැඩි දියුණු කර ගැනීමට උත්සාහ කරන්නට ඕන මාර්ගඵල සාක්ෂාත් කිරීමට බලාපොරොත්තු වෙනවා නම් එතකොට කරණ ධර්ම වශයෙන් දක්වා ඇති කර්ම 15 වශයෙන් පළමුවෙන්ම දක්වා ඇත්තේ සීලය පිළිබඳ කරුණු දෙකක්. පවතිනත් සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය කියන එකයි ඒ කාරණා දෙක. මේ දෙනාට ඒ කරුණාව වහම එක්වාට පසුව ඒ කර්ම ධර්මයන් සමාජයේ ජීවිතයට එකතු කර ගන්නට ඕන. ආත්ම සංවර සීලය කියන්නේ උපසම්පදා සීලයට තියෙන වෙනස් නමක්. ඒ බුදුදානන් වහන්සේ හෝ වික්ෂුන් වහන්සේලා අනුව කතා කරන උත්තර. මේ පින්වත් සම්බන්ධයෙන් කතා කරනවා නම් සාරණ ධර්ම වශයෙන් ගණන්ලා කිව්වේ නිස්සෝ සීලය. අර්ථන වශයෙන් නිස්සෝ පංච සීලයක් වගේ. ජීවිත කාලය තුළම නොකඩෙන සීල, ඒ පංච සීල ධර්මයන් ආරක්ෂා කළොත් අර සීලයෙන් ලැබෙන පරම සම්පත්තිය අපට ලබන්නට පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කර්ම සම්පත්තියේ පංච සීලයකට සීමා වෙච්ච එකක් නෙවෙයි කෝටියක් සංවර සීලයේ සාමාන්‍ය විවහාර කරන ලබන 958 කෝටි 50 ලක්ෂ 6000 අපේක්ෂා පදවලින් සමන්නාගත වූ ඉතින් එවැනි දාන ඉමෙන් ගණන පොත්පත්වල දක්වලා තියෙන අපි ගණන් කරන්නේ එවැනි ගණනකින් සමන්නාගත වූ උසස් කොට සම්පදා සීලයක් උන්වහන්සේ ආරක්ෂා කරනවා සරත් ස්වාමීන් වහන්සේටවත් එහෙම සීලයක් ආරක්ෂා කරන්නට හැකියාවක් නැහැ. ඒ තරම් විශාල ශික්ෂාපද සංඛ්‍යාවක්. නමුත් උන්වහන්සේට ඒ සෑම ශික්ෂාපදයක්ම ආරක්ෂා කරන්නට පුළුවන්. උන්වහන්සේ යම් කිසි ගුණධර්මයක පිළිගන්නේ නැතුව අන් අයට මේ ගුණධර්ම වඩන්නට කියලා කිසි ප්‍රකාශ කරන්නේ නැහැ. සමානව නැති ගුණ ධර්මයක් අන්න ඇලවා කරවීමට උන්වහන්සේ යන්නේ නැහැ. උන්වහන්සේ ඒ ශික්ෂාපද තැනේවා ඒ තැනේ සමානව ඒ සමාසුද ඒ ශික්ෂාපද නැලෙමින් ආරක්ෂා වන නිසාමයි. විශේෂයෙන්ම මේ සීලය ගැන දින පරිස්සයක් කරනකොට නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේගේ සීලය ප්‍රතිපත්තබ්බ සීලයක්. සංසිඳීමේ සීලයක් ප්‍රතිපත්තබ්බ කියන කේ තේරුම සංසිඳනවා කියන අදහසයි. අනිවාර්යයෙන්ම රහතන් වහන්සේලාටත් ඒ වගේම බුදුපසේ බුදුරජාණන් වහන්සේලාටත් පසේ බුදුරජාණන් වහන්සේලාට සිල්පද ආරක්ෂා කිරීමට උත්සාහයක් ගෙනීමට අවශ්‍ය වන්නේ නැහැ. විශේෂයෙන් මේ අදාළ වන්නේ සම්මුති නොවන ශික්ෂාපද සඳහා. මේ ශික්ෂාපද වල සම්මුති ශික්ෂාපද තියෙනවා. වැරදියක් මේ සම්මත කරගන්න ලෝකාවන්‍ය ශික්ෂාකම කියනවා. කියන්නේ කවුරු කළත් පාපයක් සිදුවන වැරදි වෙන ශික්ෂාකම කියන්නේ තුන්වත් අය අද සමාදාන වාක්‍ය ශික්ෂාපදාතුනේ දුකාල භෝජනා කියන එකලාට ඇත්ත වශයෙන්ම කෙනෙකුට පාපයක් සිදුවනවා කියලා කියන්නේ ශික්ෂාපදයේ කඩතුළු ආගස් සමාදන් වෙන එක්කෙනෙක් පාපයක් සිදුවන්නට පුළුවන් ශික්ෂාපද කෙලිය නිසා සීලේ දුර්වලවන්නට පුළුවන් සිහිවන්නට පුළුවන්. නමුත් විකාල භෝජනයේ ලබන දොරෙන් පස්සේ අරහන් ගත්තයි ගැනීම අපි ගැනීමෙන් බලපෑමට අපිම පුරණයක් දෙන්නේ. අපි මේක සම්මත කරගන්න. මේ සම්මත ශික්ෂාපද නෙවේ අර කරපන් කිරීම වැනි දේවල් අත්වාසියෙන්ම පටන් ගැනීම වැනි දේවල් ස්වාස්ත්‍යයක් නැත අත්කර දෙන ශික්ෂාපද. එවැනි ලෝකාවන්‍ය ශික්ෂාපද නිදායාසයෙන් සතිස්පස්සබ්දි වශයෙන් සංසිඳීගේ ධර්මයක් වශයෙන් බුදුරජාණන් වහන්සේලාගේ සංසාන තුළ රහතන් වහන්සේලාගේ සංසාන තුළ නිරන්තරයෙන්ම පවතිනවා. ඒ මනසින්දල සීලයෙන් උන්වහන්සේ සමන්නාදසයි ඒ ශ්‍රාවක සංඝ සීලයෙන් සමන්නාදස නිසා උන්වහන්සේ සරණ සම්පන්නයි ප්‍රකාශ කරනවා. ඒ ඊළඟට සීලයට අනුබද්ධ වූ අනුයුක්ත වූ එනක් සීලයක් ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර කියනකොටම බොහෝ දෙනෙකුගේ හදතම කියන්නේ ලෝභය ඇති නොවන විදිහට අපේ ඉන්ද්‍රියන් ආරක්ෂා කරන්න ඕනේ කියන හැඟීම. ලෝභය සමනක් නෙවෙයි, දේශයක් ඇති නොවන පරිදිම අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය මනස කියන ධර්මයේ ආයතන කය ආරක්ෂා කරගන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරයෙන් තොරව නිවන සාක්ෂාත් කරගන්න බෑ. එබැවින් ඇති තරම් දුරට මේ දිනක් අය අද දවස පුරාම මේ ඉන්ද්‍රිය සංවරය ආරක්ෂා කර ගැනීම ඉන්ද්‍රිය සංවරය සීලය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න ඕනේ. උන්වහන්සේට බුදුරජාණන් වහන්සේට මොන අන්දමේ ලක්ෂණ රූපයක් දැක්කත් කිසි දවසක ඒ පිළිබඳ ඇලීමක් ඇතිවීමක් සිදුවන්නේ නැහැ. අර සංහාල සංගමවා ආවත් මගේ සිතේ කිසිම අන්දයක් සිදුවන්නේ නැහැ කියලා බුද්ධ දේශනේ මහාසේ දේශනා කරලා බදාගෙන තියෙනවා. ඒ ස්වාන කන්නන අවසන් කරගන්නට නාකෝ සංජෝ අපමේ පුනස් නියුතෝ ඒ සංඛාර කියලා ගන්න ආව උන්වහන්සේගේ සිිතේ සැලවීමක් නැහැ. මොන අන්දමේ සබ්දයක් තිබුණත් උන්වහන්සේගේ සිත සංස්කරවන්නේ නැහැ. ඕනෑම නිල සාස්ත්‍රයෙන් ලැබුණා සසහාරයෙන් ලැබුණා උන්වහන්සේගේ සිිතේ වෙනසක් තියෙන්නේ නැහැ. මහා සාධිකලෙකින් උන්වහන්සේ සමන්නාගතයි. සාධිකයන් සෑම අවස්ථාවෙදීම සම්පදතාවයකින් සිට පවත්වාගෙන විශේෂිත භාවයකින් සිට පවත්වාගෙන යන එවැනි සාධිගුණයකින් උන්වහන්සේ සමන්නාලක වෙනවා එවැනි සාධිගුණයක් රහතන් වහන්සේ කෙනෙකුගේ සිට තුළවත් විද්‍යමාන වන්නේ මේ මට්ටමින් ඒක මේ අන්දමට උන්වහන්සේ ඉන්ද්‍රිය සංවර කරගෙන ආරක්ෂා කරගෙන මුළු ජීවිත කාලයම කටයුතු කළේ බුද්ධත්වයේ ලැබීමට ප්‍රථමක් නයිස් කර්මයේ කළත් දවසේ සිටම ඉන්ද්‍රිය සංවරය උන්වහන්සේ ආරක්ෂා කළා. එබැවින් මේ බුදු ගුණාත්මක මෙනෙහි කරනකොට මේ සරණ ධර්මයන් අපේ ඇතිකරගත යුතුයි කියන හැඟීම ඇති කරගෙන මේ සරණ ධර්මයන් අපේ ජීවිතයට එකතු කරගන්නට ඕන. අද මේ පින්වත් අය මුළු දවස් පුරාම එන කන්නාසේ දිය ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් තුලින් කිසිම භාගයක් හෝ කිසිම දෝෂයක් හෝ කිසිම දෝෂයක් ඇති නොවීමට නොදී කටයුතු කිරීමට වරදවා ගන්නට ඕන. විශේෂයෙන්ම ධර්මයක් මතුවන ගමන එවෙන මේක සිහිපත් කරන්න භාගයක් නම් භාගයක්, දෝෂයක් නම් දෝෂයක්, දේශයක් නම් දෝෂයක් කියලා. ඒ මෙහෙම කිරීම තුළින් අපට ඒ අයින් කරගන්නට පුළුවන් වෙනවා. සාමාන්‍ය පුස්පජ්‍ය ස්වභාවය තමයි ඉස්තෝ අරමුණු කෙරෙහි ඇලීමක් පැතිරීමක් අනිත්‍ය අරමුණු කෙරෙහි ගැටීමක් ඇතිවීමක් ඒක අසමලස්සන්නට පුළුවන් ධර්මයක් නෙවෙයි එවැනි දෙයක් ඇති වුණා කියලා හිතේ නොසතුටුපත් කරගන්නට අවශ්‍ය නැහැ සිතේ ස්වභාවය එක්කයි ඒ ඇතිවෙච්ච ගමන අපි ඒක මෙහි කරවත් හතියෙන් යුතුව ඒක අයින් කරගන්නට කටයුතු කරන්න ඕන මේ සීලය කියන සම්බන්ධව තව සීල කොටස් දෙකක් තියෙනවා සත්‍ය සංවිස්තර සීලය සහ ආදීව පාරිශුද්ධ සීලය කියලා. මේ සරණ ධර්මයන්ටත් ඒක සරණ ධර්ම වල මේ සීල දෙකක් අදංගු පොත්පත්වලේ දක්වා නැති වුණාට. ඒ කියන්නේ සත්‍ය සංවිස්තර සීලය කියන්නේ අපි සත්‍ය වශයෙන් ගන්න ලබන දේවල් ආහාර, ගෙලම්පස, ඇඳුම් කලඳු ඒ වගේම දේවල් වල තියෙන හතර. සීවර කියන පාස්සේ නාතන දානක් සත්‍ය වික්‍රම මහත්තයලා අනුව කතා කරනවා. මේ හතර පරිභෝග කරනකොට නුවණින් මෙතුන ඒවා පරිභෝග කරන්නේ. මා මේ තුන් අතට කලින් කියවා මතක ඇති ආත්මාද ගන්නකොට කොහොමද සත්‍යය සාකරලා ආයත ගන්න කියලා එක්කෝ ආපාදයේ ප්‍රතිකූල සංඥාව ඇති වෙන පරිදි පිළිපදැ කියන පරිදි නැත්නම් ආහාර ධාතුමනස්කාරයෙන් යුතුව මේ ආහාර තියෙන්නේ ආහාර වල තියෙන්නේ පඨවි ආදී ධාතු වල අනිත්‍යක් නෙවෙයි කියන අවබෝධය ඇතුව ධාතුමනස්කාරයෙන් ආහාර ගන්නතේ ඉමමත් නැත්නම් සතියෙන් යුතුව ආහාර ගන්නතේ කියන මා මේ අයට කලින් ප්‍රකාශ කරලා තියෙනවා එහෙම කටයුතු කළ අපට පුළුවන් මේ සත්‍ය සංස්කෘතියේ ආරක්ෂා කරන්නට අනිත් එක තමයි ආජීව පාරිශුද්ධ සීලය. වැරදිනම් ජීවිතාව ගෙනියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිසි දවසක විඤ්ඤාණය කියලා ඒ කියන්නේ කිසියෙකුගේ ඇඟීමක්වත් නැතුව කිසිම සූපයක් ලබා ගන්නෙ නෑ. මේ කොයිතරම් උත්තර වශයෙන් මොනවාස්සේලා එදා ආශා කළාද කියවොත් මේ තුන්වක් අයට මතක කරලා ගැනීමට සුදු කතාවක් කියන්නේ සත්‍ය සිදුවීමක් කතාවක් නෙවෙයි. පෙර ස්වාමීන් වහන්සේට විශාල බඩේ උදරේ ආබාධයක් ඇති වුණා සැක්කුමක්. ඉතින් මොගලන් ස්වාමීන් වහන්සේ ඇසුවා මේකට මොකද්ද කරන්නේ දුරු කාලෙදී ඇති වුණා නම්. මේ කාලේ ඇති වුණා නම් මේ එළදි කෙල්ලෙන් පදන ලද කුණිබතක් අම්මා හදලා දෙනවා ඒක ගත්තට පස්සේ මගේ බඩේ මාව හොඳ වෙනවා ඒක තමයි මේක ගන්නට තියෙන ප්‍රතිසන්නේ කියලා තේරුම් ගන්න වඩා මේක දෙවනක් පහළ හිටියා අහගෙන ඉඳලා ජයග්‍රහත් සම්බුදුන් දසෝපස්ථාන කරන මේ කෙනෙකුගේ බුදරකට ආව බුදරක දරුවෙකුට ආවේශ වෙලා කියනවා අද ජයග්‍රහත් සම්බුදුන්ට මේ එලකිතේ මුතු පිළිපතක් හදලා පූජා කරන්න කියනවා මම දේවුවක් කියන එකක් ප්‍රකාශ කළා මොගලන් ස්වාමීන් වහන්සේ සරේ සාමුලන් ප්‍රකාශ කළා. ඔබ වහන්සේගේ පුණ්‍ය සත්‍යය තිබුණා අද ලැබෙන මේ අපට අවශ්‍ය ඊළඟ ගානේ උන්වහන්සේ පින්ද පාතේ වේදියා මුගලන් ස්වාමීන් වහන්සේ සැරයක් සාමුකෙදීනවා මඟදී අර ගානේ පිළිගන්නවා මුගලන් ස්වාමීන් වහන්සේ කිසිදයක් බලන්නේ නැති කිසිබද ගණන්න සැරයක් සාමුද්‍රක් පූජා කරා ස්වාමීන් වහන්සේ මහා පුණ්‍ය ප්‍රතිපදින සමන්නාගත කෙනෙක් මෙන්න බලාපොරොත්තු පරිදිම මේ පිළිබඳව අපට ලැබුණා මේක බලලා ඔබ නිරෝගී නිරෝගී වන්න මේ රෝගය සුව කරගන්න. ඊට පස්සේ උන්වහන්සේ දැනුව මොකක්ද කොහොමද මේක ලැබෙන්නේ කියලා. අර දෙවිතුර දීනවා කියලා ඒක පිළියෙල කළා. ඊට පස්සේ සරුවත් සාමරෝගීව මගේ බඩ කිසියක් කරදෙන කප කපලා කෑලි කෑලි වලට දැම්මා. මම මේ කුණ්ඩපාතේ වඩන්නේ මම දෙවියන් කෙනෙක් නියම කරලා එන්නට හදලා තියෙනවා. එවැනි අන්තමකින් කිසිසේ පැත්තකින්ම සමානව කිසිම දෙයක් නැතුව මේක තියෙන්නේ. දෙවියෙක් කිසිම කලේ. ඒකේ වත් උන්වහන්සේ ඒ බාන පිළිපැත්තේ නැහැ. ආකටක ප්‍රීතිකල ඒ උන්වහන්සේගේ සීල ශක්තියෙන් නම් ඒ වඩේම අපසඳවන. එදා ආගමික සාහිත්‍යයේ ආරක්ෂා කළේ බුදුරජාණන් වහන්සේ දේවකටි සංඝරත්නයන් වහන්සේලා තුන් දෙනෙක් එබැවින් එවැනි මහත් වූ ආජීව පාරිශුද්ධී සීලයෙන් උන්වහන්සේ සමන්නාලක වෙන අපසත් හැකියන්ද මේ ආජීව පාරිශුද්ධී සීලය ආරක්ෂා කරන්නට උත්සාහ ගන්නට ඕන. විශේෂයෙන් දරණන්දන් ජීවනෝපාය උපයා ගන්නේ නැතුව අධාර්මික වශයෙන් ජීවත් වන්නේ නැතුව ධාර්මික වශයෙන් ජීවත් වන්නට මඟ බලා ගන්නට ඕන. ඒ තුන අපට සරණ ධර්මයක් සම්පූර්ණ කරන්නට පුළුවන් වෙනවා. එතකොට මේ විද්‍යාවන් සම්පන්න වෙන ගුණයෙන් සමන් ගන්නා පහළව අතුනේ මොන දෙකක් අපට ප්‍රකාශ කළේ පස්සේ සංඥේ පාරමිත සංවර සීලය සහ ඉන්ද්‍රිය සංවර සීලය කියන කරුණු දෙක. ඒකම සම්බන්ධව අනිත් කරුණු දෙක තමයි අද පස්සේ සංඥේ සීලය සහ ආදී පාරමිත සීලය කියන්නේ. මේ ඔක්කොම එකට සීලයට සම්බන්ධයි. ඊළඟට තමයි භෝජනයේ පමණ දැනීම භෝජනයේ මත්සන්‍යතාවය මත්සන්‍යතාවය භෝජනයේ මත්සන්‍යතාවය ආහාර සමන දැනගෙන වන්දනයක් උන්වහන්සේගේ ජීවිත තුළ පවතින විස්තර කරන ධර්මයක් අපි දැනගන්න ඕන ආහාරයේ පමණ දැනගෙන වන්දනය ඒ පමණ දැනගෙන ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ සම්පූර්ණයෙන්ම පුත පිරෙන්නට ගන්නෙත් නැතුව සම්පූර්ණයෙන්ම බාලක යන්නේ නැතුව වතුර ගෝප්පයක් දෙකක් විතර දීමට පස්සේ සුඛයේ තුල තවත් ආහාර ගැනීමට තරම් ඉත අපිරිමන පරිදි ආහාර දෙන්න. ඒ පමණක් නෙවෙයි කොතරම් නිවිද ආහාරයක් ලැබුණත් ඒ කියන්නේ කැපීමක් නැතුව ඒ වගේම කොතරම් රසවත් ආකාරයෙන් ලැබුණත් ඒක පොඩි රසසෝස්නාවකින් සෝස්නාවක නැතුව රසසෝස්නාවෙන් නොදැනී ආකාර ගැනීම බොහෝ දිනේ නැත්සංසාවයේ භෝජනයේ පමණ දැනගැනීම සාධන වෙනවා. එම නිසා අපි ආහාර ගන්නකොට මේ ආකාරයෙන් ලැබුණත් බොහෝ විට බොහෝ අය මේක ආහාර ලැබුණාට ආහාර ලැබුණාම ආහාර පිළිවෙල කළාට පවා දෝෂාරෝපණය කරනවා. ඉතින් ඒක සාමාන්‍ය ස්වභාවයක් සාමාන්‍ය ගැටයක්. සාමාන්‍ය සිද්ධාර්ථයක් වන්න පුළුවන්. ඒ ආහාර මොනින් කියන තරමේ චේතනාවෙන් මේකටත් ඒක මදින් කියන කරන්න කියවට නම් කමක් නැහැ. නමුත් අර නීරස ආහාර ලැබුණත් පස්සේ ඒකෙම දැකීමක් අපි ඇති කරගන්න හොඳ නැහැ. ඒක මෙන්න රසවත් ආහාර ලැබුණත් පස්සේ ඒක සුස්නාවක් ඇතිවන්නට ඕන හොඳ නැහැ. රස සංහාවට අපි යට වෙන්න හොඳ නැහැ. ආහාර ගැනීමත් පාපයක් කරගන්න පුළුවන්. අපි මේ ජීවිතේ පවත්වාගෙන යන්නට ආහාර ටිකක් අපි ගන්නට ඕන. නමුත් ඒ ආහාර ගැනීම පවා ලෝභයෙන් සහ දේශයෙන් කළොත් ඒ කාන්තයෙන් ඇතිවන්නේ පාපයක්. අර මානසික මන්නේ බුදුන් බුදු ඥාන මාතේ පූජා කරපු බුද්ධ පූජාව ගත්තොත් පාපයක් සිදුවෙනවා. මම කියව බුද්ධ පූජාව නෙවෙයි නිකන් නම් හදගත්තත් පාපයක් සිදුවෙනවා. ඒ එක්කෝ දේශේ නැත්නම් ආශායන් ගත්ත ගමන් අපේ සිත්වල ලෝභ දේශ ජනිතවන්නේ අකුසල මූල ඒ තුලින් අපට අකුසල කරගෙනවා පාප සිදුවෙනවා. එනිසා අපි යමින් ගැටුණාන පොරව ආමන්ත්‍රාකාර ගන්නට පුරුදුවන්නට ඕන. මෙන්න මේ ආකාරයෙන් ඉඳලා බුදුරජාණන් වහන්සේ ආකාර දැක්කේ. උන්වහන්සේ සාගතේ කල්පලක්ෂයේ අසංසම් දාන භාවිතාව පූර්ණ කළා. උන්වහන්සේ දෙන දාන වස්තුන් එකතු කළා නම් ආකාර පාණය මේ මහ පොළොව පොර යනවා. ඒ සෝමහාසයට සමහර දවස්වලට නිරාහාරව ඉන්න සිදු වන අපසල කර්ම පාකවල ප්‍රතිඵලයක් වශයෙන් මාස තුනක් සෝමහාසයට යමකල් ටිකක් පමණයි දාන කරලා ලැබුණේ සෝමහාසයේ කිසිදායක සිටියේ නැහැ මොහොතේ මේ කරෙල්ල මං දාන දුන්නදී මොහොතේ ජලයෙන් පගලන අහසේ සම්පන්න ඇත්නම් දුන්න මහා පොළවේ පස් කරලා නමස් දන් දුන්නා මා දීපු දාන වස්තු එකතු කළා නම් එහෙම මේ කිච්ඡේද තමයි වඩා විශාලයි. දානෙන් මේ සමෝනාති දානෙදී දානෙන් මහා සම්පතේ මේ ලෝක භාතේ නෑ. අනේ ඒ දානෙ කුද්දීලා මේ මාස තුනක් පුරා එක දවසක් නැතුව යමහා සුපතින් ජීවත් වෙන්නට සිදු වුණා නේද කියලා හැකියාවක්වත් උන්වහන්සේගේ සිත තුළ පහළ වුණේ නැහැ. එම නිසා අපි ඒ මුලික භෝජනයේ හඳගන්නා අන්දමින් කටයුතු කරන්නට උත්සාහ ගන්නට ඕනේ. ඒ කර්ම සම්පත්තිය අපි ඇති කරගන්නට බලන්නට ඕනේ. මේ බුදුගුණ කියන්නේ ජීවිතයේ එක් කරගන්නා ධර්ම නිකන් ඉතිපිසෝ භගවා ආදී ඒ රාශාව ලක්ෂණ මෙතුවීම නෙවෙයි. බොහෝ තැන්වල කරන්නාසේ. එනිසා මේක තීරමක් ඇතුව කරන්නට ඕනේ බුදුගුණ ජීවිතයේ සුසුතු කරගන්නට ඕනේ. ඊළඟ කාරණාව තමයි දාන යෝග්‍ය කියලා. නිති පරිණාමය. උන්වහන්සේගේ කාර්ය කොටස් පහකට බෙදලා උන්වහන්සේ ජීවත් වූ බව පොත්පත් වල දැක්වෙන ආහාර ගැනීම පෙර කාලය, ආහාර ගැනීමෙන් පසු කාලය, ආස්තියේ මුල් කාලය, මැද කාලය සහ අවසන් කාලය කියන කොටස් පහකට බෙදලා. මේ කොටස් පහ අතරින් උන්වහන්සේ මධ්‍යම රාත්‍රියෙන් පසුව පමණයි. සැතපුණේ පැය දෙකක් පමණයි. පැය 24 වෙනි උන්වහන්සේ නිදාගත්තේ පැය දෙකක් පමණයි. පැය 22ක් නම් ලෝකපත්‍යාගේ යහපත සඳහා මහා කරුණාවෙන් ධර්ම දේශනා කරන නිවන් මඟ පිළිපැදෙන කරන වැඩ සිටි. අපි දැනගන්න ඕන අපේ ජීවිත කාලෙන් වැඩි කාලයක්ම නිින්දට යට වෙන බව. පැය 24ක් දවසට තියෙනවා පැය 8ක් පමණ කෙනෙක් නිදා ගන්නවා නම් දවසින් තුනෙන් එකක්ම නිින්දට ඉක්ම ගොස්. අවුරුදු 90ක් පොහො ජීවත් වෙනවා නම් අවුරුදු 30ක් වැයදාවල් නැතුව එක දිගට නිදාගෙන එක ටිකක් විතර ගන්න. අවුරුදු 60ක් ජීවත් වෙන පුද්ගලයෙක් නම් වේලාවක් නැතුව සුගුණන්සේ එක දිගට අවුරුදු 20ක් නිදාගෙන එයාටක් නිදාගත්තත් එම නිසා මේ විදිහට නිදාගෙන සීමා කරන්න ඕන. විශේෂයෙන්ම දැන් ඊයේ රාත්‍රියේ මේ ස්ථානෙට තමයි අතුනේ 20ට පමණ තුනා ආට පමණ භාවනාව ආරම්භ කළා. ඒක ධාර්මීය යෝගයක්. ඊට පස්සේ රාත්‍රියේ නම් විතර වෙන සංඥාය භාවනාවේ නිරත වෙනවා. එම නිසා අපිට අපේ ශරීර සෞඛ්‍යයට අනුකූල වන පරිදි පමණයි නිදි වලන්නට පුරුදු වන්නට ඕන. අඳුම වශයෙන් මේකය හතර පහක්. මෙදි මොනසයි හයක් පමණ ඉඳලා ගත්තට සමාන නෑ. මේ නිදිමේ විඳාගෙන සිටීම තුළින් අපේ කාලය අපතේ යන ඒ අපතේ යන කාලයෙන් අඩු වශයෙන් පැය දෙකක්වත් ඉතිරි කරගෙන අපේ නිවන් මඟේ පැය දෙක යොමු කරගන්නට යොදා ගන්නට අපිට පුළුවන් වෙන මේ ධර්මඥාන යෝගයේ කියන සමන ධර්මයේ අපේ ජීවිතයට අපිට එකතු කරගත්තොත් බුදුරජාණන් වහන්සේට මම පැය දෙකක්ම දාගෙන අපට කටයුතු කරන්නට බෑ. මොකද හේතුව සියලු ධර්මයන් මේ සිත පීඩණයටපත් වී තිබෙන නිසා. ඒක ධර්මයන් නැති කෙනෙකුට නින්දක් පහසු නැහැ. විශේෂයෙන්ම මේ අයට නම් ධ්‍යාන සම්පතක් තියෙනවා නම් ඒ අයට නින්දක් නැතුව නෝ රාත්‍රියම මුලින් ගත කරන්න පුළුවන් ධ්‍යානක්‍රේ. නින්දට වඩා ධ්‍යානක්‍රේ සිටීම කායික වශයෙන් මානසික වශයෙන් සහනයක් ලබා දෙන ක්‍රියාවක් වෙනවා. ඒකම නැතිකොට අඩුමාත්‍රෙන් පැය හතරක් පහක් නිදාගත්තට නිදාගත්තොත් මුදකන ප්‍රමාණවත් දෙය රෝග පීඩාවක් දෙනවා වයස් සීමාව ලැබෙනවා සමාජයේ ශරීර සෞඛ්‍ය තිබෙනවා ඒකේ කටයුතු කිරීම සුදුසු නැහැ. සමාජ සුදුසු පරිදි ජාගරණ යෝග්‍ය ඉදිරියට පුරුදු පුහුණු කර ගැනීමට මේ තුනත් සිතා ගන්නට ඕන. මේ කර්ම ධර්මයන් ජීවිතයේ එකතු කර ගන්නට ඕන. එතකොට දැන් අපි කතා කළේ කර්ම හතරක් පහළ වෙනවා. පළවෙනි එක කාම සංවර සීලය, දෙක ඉන්ද්‍රිය සංවර සීලය, තුන භෝජනේ මත්සන්පානයේ මත්සන්‍යතාවයේ පමණ දැනීම, ඊළඟට දාපරිවාන ලෝකී. පස්වෙනි කාරණාව තේනේ කර්ම ධර්ම වශයෙන් දක්වන්නේ සද්ධාව. මේ තුන්වත් අයගේ සිත තුළ දැන් සද්ධාව කියන බුදුරජාණන් වහන්සේ කියන ධර්මයේ කියන සංගතණේ අද මම අසත්‍ය සම්පන්නය එක වෙනකොට සද්ධාය නැති පුද්ගලයන් බවට පත්වන්නට පුළුවන්. මහා සද්ධායන් සංසංස්කාර කරන මුඛයක් එක වෙනකොට සද්ධාය කිමුණු පිටකින් විතුව දෝෂාරෝපණ වචන පිට කරන කුමුකන්ද ගන්න හසක් බවට පත්වන්නට පුළුවන්. එදැයි අපේ සද්ධාය ගැන අපිට ඉස්තිර වශයෙන්ම නිකමනයකට බහලා ඉන්නකොට බෑ. මේ අපේ සත්‍යතාව දැන තිබුණාට ඒක වෙනකොට වෙනස් කරන්නට පුළුවන් වන නිසා සත්‍යතාව අඛණ්ඩ ලෙස අනිත්‍ය ලෙස ඉක්ෂිත ලෙස පවතින ධර්මයක් බවට අපි පත් කරගන්න ඕනේ. ඒ කියන්නේ බුද්ධි අවිස්සප්පසාදීන සමන්නාලතෝ හෝති කියන ධම්මේ සංගය අවිස්සප්පසාදීන සමන්නාලතෝ හෝති කියන ගුණ ධර්මයේ ඇතිවන ආකාරයට කටයුතු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියේ ධර්ම සංගතප්පේ කරේ සංඝරත්නයේ කියේ අවිස්සප්පසාදීන නිසදන ප්‍රසාදයේ කියන සංසද්ධාතුන් සිටීමට කටයුතු කරන්න ඕනේ. එසේ සිටින්නට නම් අටම වශයෙන් සෝවාන් වශයෙන් ලැබෙනවා. එසේ ලෝකෙකට කවම දාවත් ওই අවිස්සප්පතාව සත්‍යය ඇතිවන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධාව අපගේ සිත් තුළ තියෙන සුදු ශ්‍රද්ධා මාත්‍රයක් නෙවෙයි. උන්වහන්සේගේ සිත් තුළ विद्यमान සම්මා සම්බුද්ධ ගුණ අපට කිසිදාක හිතා ගන්නට බැහැ. උන්වහන්සේ සම්මා සම්බුද්ධ නිසාම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් තුළ ඇති සමන්නාල කරන මහා ගුණස්කන්ධය මනමින් අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. දැන් මේකෙන් අපිට හිතන්න ඉංජිනේරුවෙකුට කොච්චර දුරට ඉංජිනේරු විද්‍යාව සම්බන්ධ ඉංජිනේරු විභාගය සම්බන්ධ වීමට උත්සාහ කරන්නට ඕනද කියන එක ගන්න ඉංජිනේරු පමණ අපිට ඒක නිකන් දෙන්නක් වෛද්‍යවරයෙකුට ඒ වෛද්‍ය උත්සේ ලබා ගැනීම සඳහා කොතනනම් කටයුතු කරන්නට සිදු වුණාද කියන එක දැනගන්න පුළුවන්. අපිට ඉතින් වෛද්‍ය නෝ වෛද්‍යවරයෙක් නොවන කෙනෙකුට ඒක නිකන් දෙන්නක් පමණයි. ඒ ඔබ මේ මහන්සිය ඉගෙනගත්තු විෂයන් පිළිබඳ දැනුමාදී කිසිම අවබෝධයක් මෙන්න මෙලෙසින් මොනයි සම්මා සම්බුද්ධත්වයට පත් වීම සඳහා ආරාසංගේ කල්පලක්ෂයක් තිස්සේ පුරුණලද පාරමී ශක්තිය දාසයන්ගේ කල්පලක්ෂයක් තිස්සේ පුරුණලද මහා පාරමී ශක්තිය උන්වහන්සේට මැනවින් පිළිනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් තුළ විද්‍යමාන වන්නා වූ අනන්තෝ අප්‍රමාණ වූ අසංසමෝ අතුල්‍ය වූ මහා ගුණස්කන්ධයේ උන්වහන්සේගේ පදතල නිතරම විද්‍යමාන වෙනවා. එවැනි සම්මා සම්බුද්ධ රත්නයේ මහා ගුණස්කන්ධයන් කඩතුලින් දැකගත යුතුන උන්වහන්සේගේ සිත තුළ බුදුරජාණන් වහන්සේලා කෙරෙහි ඇතිවන්නේ සිව නැති අසන්න සම අතුල්‍ය වූ සද්ධා ඉතින් උන්වහන්සේ තුල දක්නවා උන්වහන්සේට තියෙනවා මේ ධර්මයේ කියන අකාලික ගුණය, සාධිත්‍තික ගුණය, ඒකපක්තික ගුණය. මේ ධර්මයේ සිදුවන සිටේ සංසිඳීම නිවීම මොන මහන්සියට තරම් වෙන කිසිම කෙනෙකුට ඒ ධර්මයේ සාන්තිය අත්දකින්නට බැහැ. එවැනි ධර්මයේ සත්‍ය ඒ ධර්මයේ මහාදිකාදී ගුණ උන්වහන්සේ මැනවින් දන්නා නිසාම අපට නෙමෙයි උන්වහන්සේට ධර්මයේ කෙරෙහි පවතින මහාදිකාද සද්ධාව පැහැදීමක් එසේම උන්වහන්සේ දන්නා උන්වහන්සේගේ අවුරුදු බුද්ධ පුත්‍රයන් මහන්සේලා තුළ විද්‍යමාන වන සුපටිපන්නාදී මේ මහා ගුණස්කන්ධයන් සීල සමාධි ප්‍රඥා යෙලෙත් විමුක්තිඥාන දක්ෂණ ස්කන්ධ වෙන්නේ සංඝ රත්නයේ තුළ විද්‍යමාන වන මහා ගුණස්කන්ධයන් උන්වහන්සේ මැනවින් අවබෝධ කරගෙන සිටින්නේ ලෝකේ අනුත්තර පුණ්‍යක් අනුත්තරම් පුණ්‍යක් පුත්න ලෝකස්ස අනුත්තරෝ කිනිකක් බඳව සංගතයේ විද්‍යමාන ගුණ උන්වහන්සේගේ සිත්වල මෑණියන්ම ප්‍රත්‍යක්ෂ දෙකම වැටහි තිබෙන නිසා සංගතයේ කෙරෙහි උන්වහන්සේට පවතින අසන සම ශ්‍රද්ධාවක් අපේ ශ්‍රද්ධාව නෙවෙයි. අපි බලන්නේ මාහල් බාහිර මත පිට තින්නේ සංගතයේ දෙස. මහා අනන්ත රූප සම්පත්තියක් තිබේ නම් ගමන බිමන ඉරියව් පැවැත්වීම ලෝකයා මුලා කරන ආකාරයෙන් සිදු වෙනවා නම් අපි මනින්නේ ඒ ත්‍ප්පේ තුන සංගතයේ ගුණ. සමහර වෙලාවට සංග්‍රහඥාගේ කියන මේ කුහුණ ලපනාවෙන් ගැටෙනවා. ඉතින් සමාජයේ නැතිවන ලෝකයට පෙන්වන්නට සමාජයේ වැඩි වසා ගන්නට ලෝකයට මම හොඳ සීල සම්පන්න ගුණ සම්පන්න කෙනෙක් ඒ වගේම මම ධ්‍යාන සාමී කෙනෙක් මාර්ගඵලලාභී කෙනෙක් ආදී වශයෙන් පෙන්වීමට කටයුතු කරන අය ඉතිහාසය. එවැනි සංඛ්‍යාවක් තම බොහෝ දෙනෙක් ඉස්සරහින්ට පහළ වෙනවා. අර ලෝක ප්‍රතිපදාවක් කියලා කියන්නේ ඒ කියන්නේ මේ කියන්නේ ප්‍රතිපදාවක් හරියට පහන් කියන්නේ දුකයි. දුකයි කියන එක අදහස් කරන්නේ හතරකාරී සීගාකාරී. නිකම් මේ සැලෑවක ඉන්නවා නම්, ගල්ලනක ඉන්නවා නම්, දෙන්න පාටින් යනවා නම්, කටකබල් සීරු කරලා පෙරවගෙන ඉන්නවා නම්, ඉතින් බොහෝ දුරට මේ ලෝක ප්‍රතිපදාවට බොහෝ වර ප්‍රසාදයට සතුටට පත් වෙනවා. ඇතුළේ හැබැයි කැටරෙන්නේ පිළිස් ධම්ම වලින් හදවත පෝෂිත වෙනවා. හදවත ඇතුලේ කිසිම කෙලෙස් ධර්මයක් නැතුව ලෝකයට සමාගයේ චිත තුළ තියෙන தත්ත්වය පෙන්වන්නේ නැතුව සාමාන්‍ය පුරුෂයන් වශයෙන් කටයුතු කරන්නට යන සමහර ස්වාමීන් වහන්සේලා දෙක දක්න්නේ සමහර අය වැරදි ඇසකින් බලන්න ඕනේ කරන කතා බහ. අහන්නේ කියන ජීවත් මේ තමයි ඒ අය සංරක්ෂණය කියන ගුණ වශයෙන් දකින්නේ. මොකද මේ සත්‍යය ප්‍රඥාව හා මිශ්‍ර වෙලා නැති නිසා. සත්‍යව ප්‍රඥාව සම්බන්ධවයි කියලා. ඒකේ පිටතම කියන ධර්මය බාහිර මතකික දර්ශනයකින් අපට දකින්නට බෑ. ඒ නිසා කටවල් ප්‍රවේශම් කරගන්නට මේ තුනක් මහන්සි ගන්නට ඕන මොකද ඒ මේ සංගතණය කෙරෙහි පරිච්ඡප්පසාද කර්තයක් ලැබෙන ආකාරයට අපි කටයුතු කරන්න ඕන. ඒ සඳහා සෝවාන් වීමටවත් සිහිය පූර්ණේ කරන්න ඕන. බාහිර වචන වලින්, බාහිර හැසිරීම් වලින්, බාහිර පිළිම් වලින් මිනිසුන් මනින්නට යන්න තිපා සංගතණය මනින්නට යන්න තිපා. ඒක විශේෂ අවස්ථාවක් වශයෙන් මට මේ සමාජයට කියන්න පුදුදලා දෙනවා එවැනි අය ගිය මාසේ ගිය සුහානි මෙතන මේ කොහොමද කියලා දෙන්න ඔවැනි වචන සිද්ධ කරලා තියෙන නිසා අපි මේ විදිහට දිගින් දිගට වෙන වචන පිට උනොත් අපට දේශනා කරන සම්පූර්ණ නවත්තන්නට සිදු වෙනවා උපදේශ දීමත් සම්පූර්ණ නවත්තන්නට සිදු වෙනවා පිටිපිට සිටින අවංක හදතුන් කරුණා මෛත්‍රී සුරදරුව සිටින ලෝකයට නිවන් මඟ පෙන්වා දීමේ ආනික චේතනාවෙන් කටයුතු කරන කෙනෙකුට එවැනි දෝෂාරෝපණ පැනනගේ නොවන සිදුවන්නේ බුදුරජාණන් වහන්සේ පාරමී වශයෙන් කියන්නේ අයිති සිටීමට. මේ නිසා ශ්‍රී රත්නත්‍රයේ කියන ප්‍රශ්න සත්‍යය ලක්ෂණ කලින් පවත්වාගෙන යෑමට මේ පින්වත් අය උත්සාහ කරන්නට ඕන. ඒක පරම ධර්මයක් ඒ ධර්ම සම්පත්තිය නැතුව නිවන් යෑමට බැහැ. ඒ නිසා ඒ ධර්ම සම්පත්තිය ජීවිතයට එකතු කරගන්න. ඊළඟට තමයි ජීවිතය බුදුරජාණන් වහන්සේගේ කර්ම ධර්ම අතරින් පවතින තවත් කර්ම ධර්මයක්. මේ පොත්පත්වල තියෙන ඕ ආකාරයට අනුපිළිවෙලින් මම ප්‍රකාශ කරන්නේ අපට දීපත් වෙන ආකාරයට පොත්පත්වල මේවා කොයි ආකාරයෙන් කියනවද කියලා මට නම් මතකනේ. මේකේ තියෙන කියන අදහස් කරන්නේ කෙලෙස් දෙවීම සඳහා දෙවීම සඳහා මුක්මානේ සාස්ත්‍රාත් දෙවීම සඳහා සම්මා සම්බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා උන්වහන්සේ විසින් ගන්නා ලද අසන සම්මුත්පාදය අතුල්‍ය නිරේ උන්වහන්සේ සාගතංක කල්ප ලක්ෂකෙසේම සොලසාංක කල්ප ලක්ෂ පුරාණ නසලන අඛණ්ඩ අවිච්ඡින්න නපසපතන ජීවිතයෙන් කටයුතු කළේ එක පායක් කටයුතු කළා ඒ ජීවයෙන් මහන්සේ අත්හැරීම මට මේ ජීවයෙන් ඉවර ලබන්නට බෑ සම්බා සම්බුද්ධත්වයේ ලබන්නට බෑ කියලා. කිසිෙක් දුක් හැදෙන්නත් කොයි හන්දේ පරිපෝධක ධර්මයන් තනගෙන උන්වහන්සේ ජීවිත පාරමිතාවක් වශයෙන් පූර්ණේ කළා. ජීවිත පරිත්‍යාගයෙන් උන්වහන්සේ ජීවිතය පූර්ණේ කළේ සම්මා සම්බුද්ධත්වයට පත්වන ඒ අවස්ථාවේ මේ ජීවිතයේදී උන්වහන්සේ දොස් ප්‍රත්‍යා කරනකොට ගන්නා ලද ජීවිතය මෙලව කිසිම පුරුෂයෙකුට ගත නොහැකි විදියට සමහර විට මුළු දවසම ජීවත් වන්නේ එකම මොහොතකින් නැත්නම් එකම කඩල ඇටේකින් ඒ කඩල ඇට මේ මේ මුන්නට දැන් තියෙන කඩල ඇට මුන්නට වඩා ලොකුයි කියලා හිතන්න තිබා ඒ ප්‍රමාණයමයි. උන්වහන්සේ අස්පාන්ත ධානයට සමවදිනවා ධානය ප්‍රවෘත්ති කරන සමහරට සීනට ප්‍රතිපදවන මනසක්සේ ඒ ටිකක් උස්මාය අත්හරින්නේ නැහැ. උන්වහන්සේ කොට පුස්සා කරාට කියවන්නේ මේ සමහත් සම ඇටට ඉතුරු වෙලා මම ඇවිල්ලා ඒක පමණක් පිටිකේ නැත්නම් තියෙන්නද ඇත්තට කොටෙක් යටට ගිලාගත් තියෙනවා නම් ඒක උපමාකින් දක්වලා තියෙන පොත්වල හරියට ජලයක දිස්සෙන උඩ ආකාශය වගේ ජලයක දිස්සෙන උඩ ආකාශ මගින් කැටෙන ඒකෙන් ගැඹුරු කියන වාස්තේගේ ඇත්තට කියලා දිස්සුනේ පාරමිතා පූර්ණයේ මිනිස් විශේෂයෙන්ම දුෂ්කරක්‍රියා කරන විට මම කුණයක් අල්ලනකොට මම අල්ලනකොට ඉනි කියන රෝම කෝපයන් ගැලවි අසතේනවා කුමුස්කන්ද හැමනවා ඉනි නැතුව ඇදරෙනවා ඒ සම්මහන්සේ ගත් උත්සාහයේ අත්හැරීම එදාවත් ජාතිය මත පැනනෙන්න අධිෂ්ඨාන කළේ මාගේ සතිය සුවාසී කාමසතුසේ නම් ආරෝග්‍ය අක්ෂීචය සිත්තු උපතිෂ්ඨතු සරණේ මස්ස නෝර්තං යම් සංකල්පකාමීන පුරුෂ විරේන පුරුෂ පරක්ෂමේන පස්සබ්බං නතං අපාපමිත්වා දුර්යස්ස සංඛාන භවිස්සති මග්ගීනේ හමයි නහරයි මස් ඒ වගේම කාම සතුසේ නම් ආරෝග්‍ය අක්ෂීචය අකෝපකයි පමණක් ඉතිරි වෙනවා නම් ඉතිරි වේවිආවයි මේ මත් දේ සිදී වෙනවා නම් සිලියුගාව ඒක මේ මා බඳින මේ ඉඳ ගන්නා ආශ්‍රය මා සම්මා සම්බුද්ධත්වයට පත් නොවි කල කිසිම කලක මාගේ ප්‍රාණ විරුද්ධ වන නැගිටින්නේ නැහැ කියන බලවත් අත්සාමයෙන් දුරුම බුද්ධත්වයෙන් එදා අන්මාසේ වඩාත්මේ මට පැනනගල වඩාත්මේ මට සිටලා ඉලේ මාර්ගයට සප පංචීද මාර්ගය පරාජය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. එවැනි අසමතම මහා දීර්ඝේසු උන්වහන්සේ සමන්නාගතයි. ඒ දීර්ඝය අපි ඇති කරගන්න තෝරන කර්ණ ධර්මයක් වශයෙන් අපි නිවන් යන්නට බලාපොරොත්තු වෙනවා නම් ඊයෙන් කරලා අපි ඊයේ ගැන කවදාවත් පමණ දේශයක් සඳහා කරා ඊයෙන් කරලා හොයද දෙන්නේ. එබැවින් මේ ප්‍රමාණවත්. එතකොට මේ දක්වා ප්‍රකාශ කළේ සාත්මක සංවර සීලේ ඉන්ද්‍රිය සංවර සීලේ භෝජනේ පංචස්කන්ධාවේ ධාර්මීය උතුම් රෝගී සද්ධාව. කිරි කොටස් කියලා දෙකක්. එතන ගන්න ධර්ම දෙකක්. කිරි කියන්නේ ලැජ්ජාව, කොටස් කියන්නේ ජීවය. ලැජ්ජාදිය. මේ ලැජ්ජාදිය කියනකොට මිනිස්සු හිතන්නේ මේ ලැජ්ජාදිය ඇති වෙන තැන වටාගෙන සිටීමෙන් කටයුතු කිරීමයි ලැජ්ජාදිය කියන්නේ. ඒකෙන් ලැජ්ජාවක් නෙවෙයි. කවුරු කිරීමට ඇති ලැජ්ජාව, කවුරු කිරීමට ඇති ජීවය ඒකයි අපි ඇති කරගත යුත්තේ සරණ ධර්ම වශයෙන්. උන්වහන්සේ තරම් පාපයන්ගේ ආදීනවේ දකින්නට පුළුවන් කෙනෙක් අද ලෝක දාතියේ නැහැ. යම්කි අතීතම උදාහරණයක් පාසාමයන් පාසකට මරණයි ඒ සතා දැනෙන්න පුළුවන් අනාගත සංස්කාර කාල පරිච්ඡේදය තුළම යම්පා අනිත්‍යෝ අකන්තෝ විපාක නිදින්නට සිදුවන නම් ඒ සියලුම විපාක මහන්සියට කියනවා ඒ වගේම නමාසිර පිටකක් නාමයෙන් බලන්නත් පුළුවන්. එදා කරපු අකුසල වලින් ප්‍රතිඵල වශයෙන් ඒ විපාක ප්‍රතිලින අනන්ත දුක් ගැට විඳින ප්‍රීතියන් අනන්ත දුක් ගැට විඳින ප්‍රීසංස්කප්පයන් අප්‍රමාණ දුක් ගැට විඳින ජීවිත සිත්න යොදන සත්‍යයන් මාතේ දුක්කක් නාමයෙන් බලන්නත් පුළුවන්. උන්වහන්සේ බලන්නට පුළුවන් මේ නිරෝධ සත්‍ය, ජයකරන සත්‍ය සුද්ධ සෝතඥානි ප්‍රේතයන්ගේ ඇතිවිදි නැතිවිදි අතෝන උන්වහන්සේගේ ඒ නිබ්බතෝතනායට ඇතනවා. පාරමේතන කනාකී ලෝකාන්තයක නරක වැඩි සත්‍යවල ලෝකවල සිටින සත්‍යයන් දින දුකක් උන්වහන්සේට පේනවා. ඒ පාපයන්ගේ කියන ප්‍රතිපාත අපි හිතන්නේ සාස්ත්‍රයෙන් නමුත් උන්වහන්සේගේ ආකාරයෙන්ම සංකප්පකාරයෙන්ම තේනවා. ඉවෙනි මහා පාපයන් නිසා අත්දැකීම සිදුවන විපාක කෙනෙක් කෙනෙක් තුළ පාපයක් කිරීමට පුදුම සියක් ඇති වෙනවා. ඒ වගේම පාපයේ පිළිකුල් කරනවා අපි අසෝචයේ පිළිකුල් කරන්නාසේ සෑම කෙනෙක්ම බුදුපත්‍රයේ බුදුමහා රහතන් වහන්සේලාම පාපයේ පිළිකුල් කරනවා. අපි පාපය සිය කරනවා. අපිට අර තියෙනවා බද්දෝ විපස්සතිපාකම් ඥාන පාපන්න පච්චති කියන පාපයේ විපාකය මූලන්තේ පාපයක් හොඳ දෙයක් කියලා සමහර අයට දෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළ පාඩයක් ධම්මපදයේ සඳහන්. එම නිසා අපට පාපයන්ගේ ආදීනව දැන දකින්නට බෑ. පාපයන් කෙරෙහි සිදුවන විපාක ශක්තිය කෙතරම්ද කියලා අපට අවබෝධයක් නෑ. නිකන් සිදුවෙන මාත්‍ර මේ පස්තර විපාක අපට මේකෙන් අනිත්‍ය විපාක ලැබෙනවා කියන එක. එහෙම නෙවෙයි. සම්මා සංගුණ කෙනෙකුට මේ පාපයන් කෙරෙහි සිදුවන විපාකයේ තුනේ සාම උන්වහන්සේලා පාපයන් කෙරෙහි පාප උන්වහන්සේලාගේ සිදුවන පාපයන් කෙරෙහි බියක් සහ ඒ වගේම දක්ෂාව පවතින මහත්ීග්‍රාහයේ සිත්වල මේ සීලවක ගුණ දෙක ලෝකපාලක ධර්ම වශයෙන් දීර ධර්ම වශයෙන් පදාරා තිබුණා. එබැවින් මේ ලෝකපාලක ධර්ම දෙකේ තීසන්නට ඕනේ මේ දේව ධර්ම අපේ සංස්කාර තුළ අපි ඇති කරගන්නට ඕනේ. ජීවිතයේ මේ බුදු ගුණ එකතු කරගන්න සීල ප්‍රත්‍යක්ෂ පෞකිරීමට තියෙන බිය සහ පෞකිරීමට තියෙන ලැජ්ජා පව කරන්න ප්‍රතික්‍රිය කෙනෙක් ලැජ්ජාවකට පුළුවන් සමහර වෙලාවට හිතව ගන්නට කිසිම ලැජ්ජාවක් ලැජ්ජාවක් කියනවා නම් රහතින්වත් පවත් කරන්නට බෑ මොකද සමාස පහකින් කිසිම පාපයක් කරන්න බෑ. ආකාරයෙන් පාපයක් කළා. ඉදිරියට බන්නේ කරහතින් පාපයක් කළා. සමාජයේ පිටට විරුද්ධව සමාජයේ පිටට පහකින් පාපයක් කරන්නට බෑ. දෙන්න උන්වහන්සේ අර මොකක්ද කියන්නේ රහසින්දු පාප නොකර බැරි නරහත් කියලා කියන පදයක් තියෙනවා. මෙතන මුලියටක් ගුණයක්. උන්වහන්සේගේ සංකාන තුළ නිරන්තරයෙන්ම විද්‍යමාන වන එවැනි සිටුවක ගුණයන්ගේ සමන්නාට උන්වහන්සේ එතෙන් විද්‍යා පරණ සම්පන්නයි. මේ තවත් ගුණ දෙකක්. ධාර්මයන් වූ බෝධිමේ පමණ දැනීම, සද්ධාව, සීලයක වීර්යය අපි කියනවා. ඊළඟ කරන් ධර්මයේ තමයි සතිය. මේ ගැන ඉතින් කටයුතු කියන්න අවශ්‍ය නැහැ නිරන්තරයෙන් අපිපත් කියන නිසා සතිය ගැන දේශනා ගොඩාක් අපි පවත්ලා තියෙන නිසා උන්වහන්සේගේ සතිය අපේ සතිය වගේ නෙවෙයි සාමාන්‍ය බහතන මහසේ කෙනෙකුට පසේ බුදු සම්මා සම්බුදු කෙනෙකුට සතිය ඕනෑම අවස්ථාවකදී ආකල්ප ප්‍රතිබද්ධයි සිතුවින් මාත්‍රයෙන් පමණක් ඇති කරගන්නට පුළුවන් 100 100 යන සතියෙන් කටයුතු කරන්න පුළුවන් ඒ සෑම මහන්සිය කෙනෙක් තුළ මේක තියෙනවා. මොකද සති සම්බොජ්ජංගේ භාවනාවේ සාධූරී හෝති භාවනාවේ සම්පූර්ණත්වයට පත් වෙලා තිබෙන නිසා. බුදුරජාණන් වහන්සේගේ සතිය ඒනේ අර රහතන් වහන්සේලාගේ සිත්තුල තියෙන සතිය වගේ නෙවෙයි. ඒ සතිය මහා පුදුම අතුල්‍ය අසමත් සමපත් වචනයෙන් විස්තර කරන්නට බැරි එකක්. කිසිම අවස්ථාවක කිසිම පස්කම්බියක් ආයතෝ වාචිකෝ මානසිකෝ කිසිම දෙයක් උන්වහන්සේ සතියෙන් තොරව කළේ නැහැ. මහතනා සේවා බොහෝ විලාසනා සතියෙන් මේ කටයුතු කරන්නේ. සරියුත් සාමුදුරුවත් මුගලන් ආමුදුරුවත් මේ විදිහට සතියෙන් හැම වෙලාවෙම කටයුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ කරන කියන ලබන සිතන සෑහදියක්ම සතිය ප්‍රමුඛ කරගෙන සතියෙන් යුතුවම කටයුතු කරන්නේ. උන්වහන්සේගේ සතිය එක අසුසුල්ලක් දහන තුළ පවත්වන්නට පුළුවන් ලක්ෂ කෝටි වාරයක්. අපිට ඒකට සුලඥාන තුළ එක පැතියක්වත් පවතන දෙකක් සතිය එක්වරක්වත් පවතන. ඇති කියලා ගහනවා ඇති අරුණා කියන කොට ගන්න. නමුත් එවැනි සුළු කාලයක් තුළ පවා උන්වහන්සේට ලක්ෂ වාර ගණන් සතියේ සිතිවිලි පරම්පරාවක් පවත්වා ගන්න යන්නේ ශක්තියක් තියෙනවා. එවැනි සතියකින් සමන්නාගත වූ බුදුරජාණන් වහන්සේ පරණ සම්පත්තියකින් සමන්නාගත වෙනවා. එතෙන් අපි මේ සතිය අපේ සමන ධර්මයක් වශයෙන් ඇති කරගත යුතු ධර්මයක් කියලා හිතලා ඒ ඇති කර ගැනීමට කටයුතු කරන්නට ඕන. පරණ ඊළඟ මේ ඊළඟ බුදුරජාණන් වහන්සේගේ කාම සම්පත්තියක් නේ කියන ඊළඟ කාරණාව තමයි ප්‍රඥාව. මේ ප්‍රඥාව එක් ඉස්සලා බෞද්ධ භාවයෙන් කියන. බෞද්ධ භාවයෙන් බුදුරජාණන් වහන්සේගේ සම්බන්ධයි. බහුසූත කියන්නේ බොහෝ අසූ කිරෝ තැන් ඇති බව. මේ බහුසූත භාගයේ කොටස් දෙකක් තියෙනවා. කෙනෙකුගේ අහලා පොත්පත්වලින් කියලා ඉගෙන ගන්නා බහුසූත භාගයක් තියෙනවා. අද බොහෝ දෙනා බහුසූත වශයෙන් පඬිතුයන් වශයෙන් පිළිපදින්නේ මහා ධර්ම විචාරයන් වශයෙන් කටයුතු කරන්නේ අත්මහා පඬිතුකම් කරන්නේ ඔන්න ඔය විදිහට පොත්පත්වලින් උපුටාගත් සංඥා සංඥාත්මක පිළිදලා ඉතින් මේ පොත්පත් ඒ මාතය ගන්න විභාගින්නට උනත් පුළුවන් බලාගෙන වතුර එලක්ටි ජල ධාරක්ටි ඒකෙන් බෞද්ධ භාවයක් තියෙනවා පොත්පත් වලින් කියනවා ඒක සිිතේ සංපත් කරගෙන ධාරණ ශක්තියක් වලින් ඒකත් බෞද්ධ භාවය තමයි බුදුරජාණන් වහන්සේගේ බෞද්ධ භාවය එලන්නක් මේ අධිකම බෞද්ධ භාවයක් ඒ කියන්නේ සෝවාන් සකදාගාමී අනාගාමී කියන මාර්ග හතර පළ හතර ප්‍රතිවේද කරගෙනකොට ඒ අතිසමනය කරත දෙනකොට බහුස්සත කාර්යයක් දැනෙනවා ඒ අතිසමයේ ශක්තිය තුළ මේකට කියන්නේ ප්‍රතිභාන පට සංවිධා කියලා. මේ භෞතික භාවයේ උන්වහන්සේගේ ලැබෙන විදා සම්මා සම්බුද්ධත්වයට පත්වන විටම අධිකම භෞතික භාවයක් අවශ්‍යයි. ඒ භෞතික භාවයේ කෙටි කියවනම් ලෝකේ වංශා ධර්මයක්ද ඒ සියලුම ධර්ම උන්වහන්සේට මනින් තියෙනවා. උන්වහන්සේගේ සම්මත ඥානයේ භෞතික භාවයේ විකහා දක්වන ඥාන සම්පත්තියක් මහා සබ්බේ ධම්මේසු භගවතෝ ඥානං පවස්සති ලෝකේ යං සාධන දේනානං බුදුරජාණන් වහන්සේගේ ඥාන ශක්තිය කවදාවත් භාවයේ පවතින ඒවා අවබෝධය තියෙන ඇත්ත ඇත්ත කියන දකිනා සබ්බ ප්‍රකාරයෙන්ම දකිනා එවැනි අධිකම භෞතික භාගයක් මුනි ලෝක වාසී වෙනත් සම්මා සම්බුදු කෙනෙකුට හැර අනිත් කිසියෙකුට ඇත්තේ නැහැ එවැනි භෞතික භාවයේ සමන්නාලික බුදුරජාණන් වහන්සේ සරණ සම්පත්තියේ සමන්නාලික වෙනවා ඊළඟට අපි කතා කරමු ප්‍රඥාව ගැන මෙහිදී ප්‍රඥාව කොටස් දෙකකට බෙදෙනවා සම්මා සම්බුද්ධත්වයේ ලැබීමට පෙර ඇති වුණු ප්‍රඥා සම්පතිය සහ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළාට පසු ඇති වූ ප්‍රඥාව. ඒ සම්මා සම්බුද්ධත්වයේ ලැබීමට උන්වහන්සේ ප්‍රඥාව සාමතා ධර්මයක් වශයෙන් ලැබුවා. උපපාරමිතාවක් වශයෙන් පරමාර්ථ පාරමිතාවක් වශයෙන් පාරමිතාවක් වශයෙන් යන තුන් ආකාරයෙන් මේ ප්‍රඥා පාරමිතාව ලැබුවා. පොදු කාලයක් නෙවෙයි විශේෂ අසංඛ්‍ය පරිසලක්ෂයක් තිස්සේ සාරාංශ පරිසලක්ෂයක් තිස්සේ සලසාංශ පරිසලක්ෂයක් තිස්සේ අපි කතා කරන සාරාංශ කල්පලක්ෂය කියලා ඒකතර 16 අංග කල්පලක්ෂය පාරමී ධම් පූර්ණේ කළා ඒවා අප කතා කරන්නේ මෙවැනි අතීත අප්‍රමාණ කාර්යයක් සිටී පොළඹ මහා රත්න සම්පත්තියක් තුන්වහන්සේ සමන්නාලට වනවා උන්වහන්සේ අනන්ත අප්‍රමාණ වූ ලෝකයේ භෞතිකෝ බුදුරජාණන් වහන්සේලාගෙන් ධර්මය අහලා ඒ භෞතික භාවය ලැබුවා. බුද්ධත්වයේ ලැබීමට උන්වහන්සේ ආත්ම පුරුෂ දවසේදීම සංලක්ෂ 12000 නමක්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මොන වෙලාවක උන්වහන්සේලාගෙන් ධර්මය අහලා තිබෙනවා. ඒ වගේම දානසිත වශයෙන් පිණී සිටියා මහා ප්‍රවචන මහන්සියලා පන්ලක්ෂණී දසලක්ෂයකට වැඩි උන්වහන්සේ මොන දෙවිලා උන්වහන්සේලාගේ ධර්මයෙන් අහලා ඒකෙන් බෞද්ධ භාවය ලැබලා තියෙනවා. ලෝකයේ සිද්ධ සම්පන්නෝ බල සම්පන්නෝ යන්තා කිසිවරෙන් සිටියානම් එබැවින් අනන්ත ප්‍රමාණ ඉස්තියෙන් කොළම උන්වහන්සේ බෞද්ධ භාවය ලැබුවා. පස්නා උන්වහන්සේ වඩලා වඩලා වඩලා සංහා සම්බුද්ධත්වයේ දීමට තම සමත් වන අන්තිමකම ප්‍රඥා පාරිසාන පාරිසාව පූර්ණේ කරලා සංහා සම්බුද්ධත්වයට පත් වෙන ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වීමත් සමගම උන් මානසික තුළ අසමතමෝ ආකාර නොයන ඇති නොවනා අසාධාරණෝ ප්‍රඥා භය උන්වහන්සේට අත්දකින්නට අපට්ඨ වශයෙන් ලබා ගන්නට හැකියාව ලැබුණා. ඒ පද්දසාධාන ඥාන ඒ වගේම හේතප්ප ඥාන කියන ඥාන හත්ය තුනක්, සත්‍යපත්ත ඥාන කියන ඥාන හත්ය හතක්, සෝපාද ඥාන කියන ඥාන 44ක්, සෝලක බුද්ධ ඥාන කියන ඥාන 16ක් මේ මහා බුද්ධ ඥාන කියන මාසේ සමන්නාලක වෙනවා. එවැනි ඥාන සම්පත්තියෙන් සමන්නාලක බුදුරජාණන් වහන්සේ සරණයන්ගෙන් සමන්නාලකයි. මේ ඥානයෙන් අපට විස්තර කරන්නට වචන කීපයක්වත් අවකාශය දෙන්නේ නැහැ. මොකද කාලයේ අතහමාරට ආසන්න වෙලා පවතින නිසා අපි මේ ප්‍රඥාව දිනු කර ගැනීමට කටයුතු කරන්න ඕනේ ධර්ම විචේ සම්බුද්ධංගේ ඇති කර ගැනීමට කටයුතු කරන්න ඕනේ. සත්‍ය බුද්ධංග ධර්මයන් අතරින් පවත්නා ධර්ම විචේ සම්බුද්ධංගේ විශේෂයෙන්ම මේ නාම රූප පිළිබඳ ස්කන්ධ පංචකයන් පිළිබඳව ධාතු පිළිබඳව ආයතන පිළිබඳව සංස්කාර ධර්මයන් පිළිබඳව චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මේ ආකාරයෙන් සම්මානේ අප බලාපොරොත්තු වන නිර්වාණය සාක්ෂාත් කිරීමට අවශ්‍ය වෙන කර්ම පිළිබඳව ප්‍රඥාවක් අප ඇති කරගන්නට ඕනේ අර බෞද්ධ භාවයේ තුලින් ඊට පසුව ඒ බෞද්ධ භාවයේ තුලින් ඇති කරගත් ප්‍රඥාව චින්තාමේ වශයෙන් සිතල සත්‍ය වශයෙන් අවබෝධ කරගෙන චින්තාමේ ප්‍රඥාවක් බව අත්දැකගන්න ඕන. ඊකපතේ චින්තාමේ ප්‍රඥාවක් සාධක කරගෙන අධිකම ප්‍රඥාවක් බවට පත් කරගන්න ඕනේ. යටස්කීසෙන් සෝවාන් වූ කෙනෙකුට පවා යම් කිසි අධිකම ප්‍රඥාවක් ලැබෙනවා. අන්නයට වඩා ධර්මයේ අවබෝධ කර ගැනීමේ ශක්තිය අන්නයට වඩා ධර්මයේ ක්‍රියාත්මක හැකියාවක් වෙන කෙනෙකුට දකින්නට පුළුවන්. අපි උත්සාහ කරන්නට ඕනේ ඒ අඥාව කියන කරන්දන්නත් වඩා දියුණු කර ගැනීමට. ඊළඟ කරුණ හතරක් අපි විනාඩි දෙකකින් කතා කරනවා. පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය කියන්නේ ධ්‍යාන හතර සරණබන් හතරක් වශයෙන් පොත්පත්වල දක්වා තිබෙනවා. සමාධිය මේ සරණබන් බුදුරජාණන් වහන්සේගේ සුත්‍ර කුයිතරන්දරට තිබුණම කියවනම් බෝධිසත්ව මූලයේදී අර සීල ධර්මයේ අවස්ථාවේදීම බක්මඟු දවසේ පළක් දැනගෙන පළවෙනි ධ්‍යානයේ මුකුද වැඩි පිටියේ කියලා පොත්පත් වල දක්වා තිබෙනවා. උන්වහන්සේ නෛෂ්කම් පාණිතාව දුන්නේ කෙරෙන දීගෙන් ඈත්ල ඉස්ලාම් ආලකාරාම ඉස්තකාරාම ගාවට ගියාට පසු එකම දවසකින් හත් වෙනි අරෝපාවට ධ්‍යානය දක්වා පළවෙනි තැන ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමද මහානතරාමොත් කොටේ පැහැදිලිවද කියවල ඔබ මෙතන ඉන්නේ ඔබට මේ ශාසනයෙන් භාගයක් මම කියන්නේ ගෝලන්ගෙන් භාගයක් පවර දෙන්න. ඒ අයට මේ ධර්මයේ කියලා දීලා ඉන්න තියෙනවා. මොකද ඒ තරම්ම සමාජයේ සංස්කාරي වඩන වඩන වඩන. අත්ති ධ්‍යානය දක්වාම එක දැනටත් එකතු වෙනවා කියලා බලන්න පුළුවන්. උද්දකාරාම ආදී සම්මාන උන්වහන්සේට ලබන්නට පුළුවන් වුණා. සයදානක් යන ප්‍රථමයේ ඒ බුද්ධත්වයේ ලැබීමට ප්‍රථම බුද්ධත්වයේ ලැබීමට එදා අත්දැකීමකට වාඩි වෙලා පළවෙනි ධ්‍යානයේ සමෝධිය දෙවෙනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයේ සමෝධිය විශේෂයෙන්ම ආනාපාන සමාධිය තුළින් පටිච්ච සමුප්පාද ධර්මයන් විමර්ශනය කරලා ඒ කියන්නේ අභිනප්පලයේ සාස්ත්‍රාත්මක නිර්වාණය සාස්ත්‍රාත්මක සම්මා සම්බුද්ධත්වයේ ලැබුවේ ඊට පස්ව ඒ සම්මා සම්බුද්ධත්වයේ ලැබුවාට පසු සම්මා සම්බුද්ධත්වයේ නෙවෙයි රහතන් වහන්සේගේ කෙනෙක්ගේ සිත තුළ එක ක්ෂණයකින් සමාධිය ඇති කරගන්න පුළුවන්. කියන්නේ අසිතින් ලබන කායයක් ඇතුළතදී හිතේ කිසිම තේරෙන ධර්මයක් නැති නිසා හිත විමුක්ත නිසා සියලුම දේවල් අතහරිනේ කියන චේතනාව ඇති කරගත් ගමන් ලෝකේ අතහැරිය ගොස් දෙවන ඥානයට සිතපත් වෙනවා. අන්න දෙවෙනි පැත්ත රහතන් වහන්සේගේ සිත් තුළ තියෙන බුදුරජාණන් වහන්සේගේ සිත් තුළ තියෙන සමාධිය ගැන එසේනම් කවර කතාවක්ද? උන්වහන්සේ ධර්ම දේශනා කරන විට අන්න සාදුකාර කියලා ඉවර වෙනකොට ධර්මයේ නමස්කන ධ්‍යානයකට සංවේදී ධ්‍යානයෙන් නැගිටින එතනilla ධර්ම දේශනා කරන බව පොත්පත්වල දැක්වලා තියෙනවා. අවශ්‍ය අවස්ථාවට අවශ්‍ය මා අරමුණකින් අවශ්‍ය ධ්‍යානයකට සමවදින්නට පුළුවන් නැගිටින්නට පුළුවන් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන පමණයි මෙතන කතා කරන්නේ. පොත්පත්වල දීගේ හැදෙන අරුපාකාසානන්දායක විඥානන්දායක මාපී සංඥායතන මේ සංඥා නා සංඥායතන ධ්‍යානවලට උන්වහන්සේට සම්බන්ධින්න පුළුවන් ඕනම අවස්ථාවකදී. නිරෝධ සමාපත්තියට සම්බන්ධින්නට පුළුවන්. ඒ වගේම කාමාවචර වශයෙන් පවත්නා වූ සීලෝම සමාධිය මණ්ඩ උන්වහන්සේට සම්බන්ධින්නට පුළුවන්. අර්ථනා නෝන සමාධි, උපචාර සමාධි වලට ඕනෑම අරමුණකින් ඕනෑම අර්ථනාවක සම්බන්ධින්නට පුළුවන්. විදර්ශනා සමාධියට සමාදින්නට පුළුවන්. අනිත්‍ය සමාධියට, අක්ෂිත සමාධියට, නැත්නම් සීල සමාධියට සමාදින්නට පුළුවන්. අසත්පත් සීතෝනක සමාධියට සමාදින්නට පුළුවන්. මේ ආකාරයෙන් අනන්ත ප්‍රමාණ සමාධි සංකේතයෙන් සමන්නාලට සමාහිතව සිතක්කදී මේ උපදේශ තේසෙන් දීර්ඝමතෝ සිතක්කදී ඒ බුදුරජාණන් වහන්සේ සමාධිය සමන්නාලට නිසා සරණ සම්පන්නයි කියලා ප්‍රකාශ කරනවා. මේ ආදී පතරස්තන ධර්මයන්ගේ සමන්නාලට බුදුරජාණන් වහන්සේ අර අෂ්ටවිද්‍යාවන් සමන්නාලට වන නිසා විද්‍යා අස්කරණ සම්පන්නයි. ඒ පරම අපි ඇති කරගන්න උත්සාහ කරන්න ඕන. ඒ ඇති කරගන්න උත්සාහය තමයි බුදුරජාණන් වහන්සේට කරන ලබන නියම පූජාව. මලක් පූජා කිරීම, හඳුන් පෝරක් ගැසීම, නැත්නම් දාන ටිකක් පූජා කිරීම නෙවෙයි. ඔබ මේ කරගන්න මේ විද්‍යා ඥාන ඇති කර ගැනීමට වඩා ගැනීමට දියුණු කර ගැනීමට අපි උත්සාහ ගන්න ඕන අද දවස පුරාම ඒ සඳහා වෑයම් කරන්නට ඕන කළ යුත්තේ අනුකූලවන්නේ ඒ සඳහා භාවනාවේ නිරත වීම දැන් වේලාව හරියට මටම මාර්ගයක් අපි මේ දේශනාව මුලින්ම මුල කරලා භාවනාව කරගෙනට භාවනාවේ යෙදවීමට මා දැන් අදහස් කරනවා මේ තුනක් යන දිනාම